ඉතින් තාමත් අපි දන්නවා මේ අතිශය ගැඹීර ධර්මය නිවැරදිව මනසට අනුගත කරන තාක්කල් අපි නැවත නැවත අර පරණ හිටිය தත්ත්වයට වැටෙන අපේ මනස. ඒක තම තමන්ගේ වරදක් නෙමෙයි. ඒක අවිද්‍යාවේ ස්වභාවය. ඒක තෘෂ්ණාවේ ස්වභාවය. එනිසා අපට අවශ්‍ය කරන්නේ මේ අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙක අපි සාමුලින්ම අවසන් කරන්න. මෙච්චර කාලයකට ඒක කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වෙච්ච නිසා අපි මේ නාම රූප දෙකක ක්‍රියාවලියට ඉඩකඩ ලබා දුන්නා. පුච්චලීගේ ජීවිතයක් ගැන කතා කරන්නේ නැහැ. ඇයි? එහෙම එකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න. පුජ්‍යල ස්වභාවයෙන් ශුන්‍යය හෙවත් හිස් කියන වචනය තථාගතයන් වහන්සේ පාවිච්චි කරනවා. මම කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. මගේ කියන ස්වභාවයෙන් ශුන්‍යයි හිස්. මට අයිති කියන ස්වභාවයෙන්ොත් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන්ොත් හිස් ශුන්‍යයි. ස්ත්‍රියක් කියන ස්වභාවයෙන්ුත් හිස්. පුරුෂයෙක් කියන ස්වභාවයෙන්ුත් හිස්. සත්‍යෙක්, පුච්චලෙක්, මානවෙක් ඒ සෑම දෙයකින්ම හිස්. ශුන්‍යයි කියන දේශනාවේ තථාගතයන් වහන්සේ කරන්නේ. අපි මේ ශුන්‍ය දෙයකට නැති දෙයක් ඇති දෙයක් හැටියට නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට අපි මනසට අනුගත කරගෙන අපි නැවත නැවත දුක්ඛ කියන ස්වභාවයට අවතීර්ණ වෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සත්‍ය දුකින් මුදවන්න. හැබැයි මේ දුකින් මුදවීම తాවකාලික වශයෙන් නෙමෙයි. සදාකාලිකවම. සදාකාලිකවම දුකින් මුදවන්න නම් මේ ස්කන්ධ පංචකේ පැවැත්ම නවත්තන්න වෙනවා. මොකද ස්කන්ධ පංචකේ පැවැත්ම තමයි දුක. ඒතර ස්කන්ධ කියන්නේ ගොඩවල්. පහක් පංචස්කන්ධ. ඒ පහේ පැවැත්ම තමයි බුදුරජාන් වහන්සේ දුක හැටියට පෙන්වන්නේ. අනිත් එක දැන් මම මුලින් සඳහන් කළා විද්‍යාව හා තණ්හාව කියන ධර්මතා දෙක නිසා තමයි මේ ස්කන්ධ පංචකේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ විද්‍යාවට එන්න බැරි වුණේ. අවිද්‍යාව කියන්නේ ඔය ස්කන්ධ පහේ සත්‍ය දන්නේ. නිවැරදි තේරුම දන්නේ. ඒ වගේම ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. ආයතන 12ක් තියෙනවා. ස්කන්ධ පහක් ආයතන 12ක් තියෙනවා. අධ්‍යාත්මය 6ක් තියෙනවා. බාහිරින් 6ක් තියෙනවා. ඇස කන නාස්‍ය දිව ශරීරය සිත 6යි. බාහිරින් 6යි. ඒ අධ්‍යාත්මික 6ත් එක්ක සම්බන්ධ වෙන බාහිරින් 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු. ඒ වගේම ධාතු 18ක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි තාම ඒක හරියට දැක්කද? ඒ වගේම සත්‍ය හතරක් තියෙනවා ලෝකේ. සත්‍ය හතරයි තියෙන්නේ. ඒ සත්‍ය හතර නිවැරදි ස්වභාවය දැක්කෙත් නැහැ. ඒ වගේම අධිපති කවුද අධිපති? ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්ව වලට ආයතන වල මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට අධිපති කවුද? ඒ ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දැක්කෙත් නැහැ. ඒ නිසා විද්‍යාව. ତර ස්කන්ධයන්ගේ අර්ථය දන්නේ, ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ, ධාතුන්ගේ ඒ නිස්සත්ත්ව නිචීව සත්‍යක් නැහැ, ජීවයක් නැති කියන ස්වභාවය දැක්කනේ. ඒ වගේම ධර්මතා හතරක් ලෝකේ පරම සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා හතරක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒක දැක්කේ නැහැ. ତර ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය දැක්කේ නැහැ. අවිද්‍යාව. ඒ වගේම සම්මුති ලෝකයේ මනස සැරිසරන තාක්කල් අවිද්‍යාව. ඒ සම්මුති ලෝකයෙන් පරමාර්ථ ලෝකයට මනස පරිවර්තනය කරගන්න පුළුවන් නම් විද්‍යාව. ඒතර බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ සත්‍යයන් අවිද්‍යාවෙන් විද්‍යාවට ගත්තා. තෘෂ්ණාව සහ මුලින්ම නැති කරන ආකාරය දේශනා කළා. මේ ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම දුකක් හැටියට පෙන්නලා නොපැවැත්ම සැපක් හැටියට පෙන්වනවා. ඒක තමයි සත්‍යයත්. හැබැයි අපේ වැරැද්ද අපි තාමත්ම ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම සැපයි කියන මානසිකාරයෙන් යුක්තව තමයි ඉන්නේ. එයින් ගලවන්න තමයි විසුද්ධි මාර්ගය දේශනා කරේ. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. එයින් හතක් තියෙනවා. ඒ හතෙන් මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. පසුගියේ ඇහුවා. ඇහුවානේ පසුගියේවා. ගොඩක් අහලා තියෙනවා. එනම් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. දැන් මෙතන මග නොමග හොයාගන්න වෙලා තියෙන්නේ ඇයි? මෙච්චර කල් නොමග ගිය හින්දා. සත්පුජ්‍යර සංඥාව තුළ ඉඳගෙන සෑම දෙයක්ම හෙව්වා. ඒ නිසා නොමග ගියා. එහෙනම් ඒ නොමගින් අයින් කරලා නිවැරදි මගට අවතීර්ණ කරන්නේ තථාගත ධමයි. ඒකට කිව්වා මග්ගම් මග්ග ඥාන දර්ශන. මග්ගම් මග්ග මග නොමග ඥානය නුවණ දර්ශනය දකිනවා. මග්ගමග්ග ඥාන දර්ශනය. විසුද්ධි. පිරිසිදුවම දකින්න. ඒකේ අර්ථයයි. එහෙනම් බලමු අපි කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඊගාවට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේ පහක් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් තව දෙකයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. දැන් හතරක් සම්පූර්ණ කළා ඉවරයි. ඒ පිළිබඳව දේශනා රාශියක් තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ඊ타ත්ම නිවැරදිව විශ්වේ ක්‍රියාත්මක වෙන අධ්‍යාත්මික හා බාහිර ලෝකේ නිවැරදිවම ක්‍රියාත්මක වෙන ඒ ලක්ෂණ තුන. හා ඒ ස්වභාවයන් තුන තුලින් කෙලස් ප්‍රහාණය කරන ආකාරය. කෙලස් කියන්නේ කෙලසන තැන කෙලස්. කෙලසනවා කියන්නේ අපිරිසිදු වෙනවා. දුෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. ඒකනේ කෙලස් කියන්නේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන් තුන ඒ ධර්මතා තුන තුලින් අපට පෙන්වලා දෙනවා කෙලස් ප්‍රහාණය කරන ආකාරය. ඒතර එක ක්ලේශයක් තමයි ඔය සත්පුජ්‍යල සංඥාව තුළ මනස හිර කරන් ඉන්නේ. එයා විද්‍යාවනේ. එහෙනම් කොහොමද ඒකෙන් ඉස්සෙල්ලා ගැලවෙන්න ඕනේ? මමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය 84000ක් වුණාට අපට පුළුවන්කම තියෙනවා මේ ධර්මතා 201ක් පරීක්ෂණයට භාජනය කරලා සහතික කරගන්න. 201ක් ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. ඒ ඇති. 201ක් අපි කියලා තියෙනවා. මම හිතන ඔයත් දන්නවා. 28ක් රූප. දොරවල් 6ක්. බාහිර අරමුණු 6ක්. ඒ දෙක නිසා හැදෙන සිත් 6ක්, විඥාන 6ක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශ හයක් ස්පර්ශය නිසා විඳින විඳීම් හයක් ඒ තුළ හඳුනා ගන්න ස්වභාවයන් හයක් ඒ තුළ සිත බලවත් වෙන ස්වභාවයන් හයක් චේතනා හයක් ඒ වගේම තෘෂ්ණා හයක් 108ක් තියෙනවා හයකුත් ඇති ඒ වගේම විතර්ක හයක් විචාර හයක් විතර්ක කියන්නේ කල්පනා කරනවා විචාර කියන්නේ සෑ බලනවා. ස්කන්ධ පහක් පංචස්කන්ධය ආයතන 12ක් අධ්‍යාත්මික බාහිර වශයෙන් ධාතු 18ක් ඒ වගේම කුණප කොටස් 32ක් 32ක් තියෙනවා. තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පැත්තකින් තිබ්බම 32ක් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය 22ක් ඒ වගේම භව තුනක්, භව නවයක් හා පටිච්චසමුපාදයේ අංග 12ක්. කරුණු 200ක් තියෙනවා උතන. ඔය 200ක සටහන් කරගන්න. එකින් එක පරීක්ෂා කරන්න. මොකද සත්‍ය අවබෝධ කරගන්න. පරීක්ෂා කරන්න. පරීක්ෂා කරන්නේ නුවණින්. බුද්ධියෙන්, ඥාණයෙන්. ඒකට කියව භාවනා කියලා. මොන භාවනාද ඒකට කියන්නේ? විදර්ශනා භාවනාව. අපි සමතය පුරුදු කළා සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙනයි මේ වෙනකොට මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවේ සමතය කරලානේ. ඒ කියන්නේ චිත්ත විසුද්ධියදී අපි කරානේ ඒක. නීවරණ පැත්තකින් තියලා තියන්න පුළුවන් නම් සිත විසුද්ධියි. පිරිසිදුයි. මොකද නීවරණ තමයි සිත අපිරිසිදු කරන්නේ. ඒතර චිත්ත විසුද්ධියේදී අපි කලේ නීවරණ පැත්තකට කළා තිබ්බා. ඒ පැත්තකට කළා තියෙන ගත වෙන කාලයක් තියෙනවනේ. කොච්චර කාලයක්ද? ඒ කාලේ සමාධි කාලයයි. ඒ කාලේ තමයි සමාධි කියන්නේ. පැයක් තියන්න පුළුවන් නම් පස් දෙනා පැත්තකට කරලා පැයසිත සමාධි. සිත එකඟයි. තැන්පත්. මොකටද? මේ ස්කන්ධ ධාතු ආයතන විභාග කරන්න. සිත ලැස්ති සූදානම්. ඊට පස්සේ විභාග කරනවා. વિભાગ